ඊයේ පීරිස් ආචාර්යතුමා එතුමාගේ නායකත්වයෙන් සභාපතිත්වයෙන් පිටලා තියෙන ශ්‍රී ලංකා අධිජන පෙරමුණ ඒ පක්ෂය පිටවීම ගැන අපේ සතුට ප්‍රකාශ කරනවා ඒ වගේම ඒ පක්ෂය පෙරමුණ හැටියට කිව්වට ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්දවාදී පිරිස් එක් කරන වැඩපිළිවෙලක් හැටියට අපිට පැහැදිලිව පේනවා. ඉතින් අපි ඒ අනුව එම පක්ෂයේ සම සමාජ පක්ෂයේ හැටියට අපි ඉදිරි කාලයේදී සහයෝගයෙන් සම්දානගත වෙලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවායි කියලා.